තෙවුල නන්ද වික්‍රම මහතාගේ කටකතා සහ ලේඛනයේ පිවිසීම පිළිබඳ සැකසුණු පුරවිශ්ව කුසමද වැඩසටහන අද යටපිය දවසේ අද දවසින් අපි ඔබේ ශ්‍රවණයට ගෙන ඉන්නේ සාහිත්‍ය නිර්මාණ සාහිත්‍ය වේදින් පිළිබඳ නිෂ්පාදනය කළ තරුණ වැඩසටහන් පිළිබඳවයි 1998 වසරේ සැප්තැම්බර් මාසයේ 10 වන දින පටිගත කරන ලද ලේඛක ඇරපුල නන්දි මිත්‍රයන්ගේ කෙටි කතා සහ ලේඛනයට පිවිසීම පිළිබඳව සැකසුණු පුරවැසියෙකු සමග වැඩසටහන අද යටගිය දවසින් ඔබේ ශ්‍රවණයට. කෙටිකතාව අපහසුව භාවිතා වන ජනප්‍රිය මාධ්‍යයක්. ජීවිතයේ අංශු මාත්‍රයක් ප්‍රතිනිර්මාණය කිරීම කෙටිකතාවකින් වෙනවා කියලා සමහර දෙනෙක් කියනවා. කිසිවත් කෙටිකතාව අප තුළ විවිධ රසයන් ජනනය කරන්නට, රස නිෂ්පත්තියක් ඇති කරන්නට, ජීවිත අවබෝධය පුරුදු කරන්නට සමත් වෙන කලා මාධ්‍යයක්. බොහෝ අප කෙටිකතා තුළින් සියුම් වින්දනයක් ලබනවා, ජීවිතාවබෝධයක් ලබනවා. අත්‍යකින් ගොනුකොට ගනිමින් ජීවිතයේ අංශ මාත්‍රයක් කියන්නට සහෘදයාට දෙන්නට උත්සාහ කරන ලේඛකයා කෙටිකතා කරුවත් අපගේ ගෞරවයට සම්භාවනාවට පාත්‍ර වෙනවා. අද මේ අඩහෝරාවේදී මා ඔබේ නිවහඬ කැඳවාගෙන ඉන්නේ ශ්‍රී ලංකාවේ සුප්‍රකට කෙටි කතා කරුවෙක් සම්මානිතින් කෙටි කතා කරුවෙක් ඔහුගේ කෙටි කතා නොකියු කෙනෙක් නැති තරම් කිව්වොත් එය නිවැරදියි. ඔහු ඇරෙව්වල නන්දි මිත්‍ර මහතා අප ජීවිතයේ අත්විඳින බොහෝ සුඛ දුක්ඛ වේදනාවන් අත්දැකීම කෙටි කතා මතින් ප්‍රතිනිර්මාණය කරන්නට කෙටි කතා කරුවන් උත්සාහ කරන සමත්‍ය සිතනය තුළින් අප තුළ කිසියම් අවබෝධයක් ජීවිත පරිඥානයක් ඇති කරගන්න උත්සාහ කරනවා. කෙටි කතා කරුවෙක් වශයෙන් ඇරව්වල නන්දි මිත්‍ර වන ඔබ බොහෝ ප්‍රසිද්ධියටපත් වූ කෙනෙක්. ගෞරව සම්මානයට පාත්‍ර වූ කෙනෙක්. ඉතින් කොතනින්ද කෙටි කතා ජීවිතය ආරම්භ වුණේ ඔබේ? මම සාමාන්‍යයෙන් පාසල් ගියේ ඉඳලා මගේ ලියන්න කිසියම් ආසාවක් මට තිබ්බා. ඒ වගේම අපේ පාසල් පිටවෙන කාලය වන විට කිසියම් ප්‍රබෝධයක් හම සාහිත්‍ය සංස්කෘතිය වල අංශයන් කෙරෙහි සෑහෙන ප්‍රබෝධයක් උතේ යුගයේ තිබ්බා. ඒක එම නිසා අර ආශාවත් අර පාරිසරික වශයෙන් තිබුණා වූ පසුබිම් පැවති තත්ත්වයක් දෙකම කිසියම් දුරකට කෙටි කතාවෙන්ම ලේඛන කාර්යයට මාව සම්බන්ධ වෙන්න කිසියම් හේතුවක් නැහැ කියලා මට හිතෙනවා. දැන් ඔබතුමා පාසලේ පැවති පරිසරයේ ඔබ කෙටි කතා කරුවෙක් කරන්නට පෙළඹෙව්වා කියලා. කොහොමද ඒ සත්‍යය තුනේ මොකක්ද ඔබේ පාසල? ඔව් දැන් පාසලේ පරිසරය කියලා කිව්වොත් මම මෙහෙම පොඩ්ඩක් විස්තර කරන්න ඕනවා. මම ඉගෙන ගත්තේ දැනට ඇරවුල විද්‍යාලයක මහාවිද්‍යාලයේ තියෙන හැඳින්වෙන ඒවකට ඇරවුල රජයේ විශ්ව පාඨශාලාව නමින් හැඳින්වුණු අපේ ගමේම තියෙන පාසලේ ඒක වශයෙන්ම මා ඒ පාසලේ ඉවකට SSCM පන් දේශපාලන ශාලා සහතික පත්‍ර විභාග සාමාජික දක්වා තමයි පාසල ඉගෙනගෙන තියෙන්නේ. ඒ කාලවල විට අත්වසින්ම අපේ ප්‍රදේශයේ පුස්තකාල මගින් පොත්පත් කිරීමේ පහසුකමක් හෝ එහෙම නැත්නම් ලේඛන කාර්යයට සම්බන්ධ කිසියම් බුද්ධිමත් පිරිසක් හෝ අපේ අසල්වාසී සමාජය තුළ ජීවත් වෙන්නේ නැහැ. අත්වසින්ම මම තාපහරල බලනකොට පුදුම හිතෙනවා කොහොමද මට මම මේ මාර්ගයකට අවදි වුණේ කියලා. ඒකද ප්‍රධානම හේතුවක් වුණා අපි දේශ පන්ති ඉගෙන ගන්නකොට ඒ පාසලට පැමිණලා ප්‍රථම වරට මේ උපාධිධාරී ගුරු මහත්මේ කේඩී බුද්ධපාල මහත්මයා කියලා. ඒ මහත්මයා තමයි මේ අපිට අත් වශයෙන්ම මේ පොත්පත් කියීමේ පුරුද්දක් ඇති කළේ. අපිට ඊට කලින් කරන් පොත්පත් කියීම භාගයේ ආරම්භ කරනවා යන්තම් පාඩම් කරනවා ඇරුණාම මේ සාහිත්‍ය පිළිබඳ පොතපත් හැදෑරීමේ පුරුද්දක් හෝ කියීමේ පුරුද්දක් අපිට තරම් තිබුණේ නැහැ. ඉතින් අර ආචාර්යතුමා තමාගේ ගෙදර තිබෙන පොත්පවා අරගෙන ඇවිදිලා අපිට මේ සමහර ලාවට කිසියම් දෙයක් කියන්නේ නැහැ කියලා බලෙන්න වගේ බැන බැන ඒවා කියවන්න කියලා වෙනසිරිතක් තිබ්බා. ඉතින් අර ඒ අනුව ඊට අර මුලින් අකමැත්තක් තුන පස්සේ පොදුනාට පස්සේ දැඩි ආශාවක් ඇති වුණා පොතපත කියවන්න. ඉතින් ඒ පොත්පත් කියවගෙන යනකොට මටත් හිතුණා මේ වගේ දේවල් ලියන්න උත්සාහයක් කළොත් හොඳයි නේද කියලා. ඉතින් ඒ අනුව මම ඔය කෙටි කතා ආදී ලියලා පුවත්පත් වලට අරින්න පටන් ගත්තා. ඒබැයි ඉතින් මොන ඇරෙන්නේ මොකද ඒක අවුරුදු 7-8ක් යනකම් එකක්වත් පළවෙලා නැහැ. ඊට පස්සේ තමයි ඉතින් ක්‍රමෙන් පළවෙනි පටන් ගන්නේ. ඒක දීර්ඝ කාලීනයක් නිර්මාණ සපයුවත් පළවෙනි නැහැ. ඒක මොකද උනේ? ඒක මම පසුපස්සෙ නෑ මට බැරි ආසාවක් තිබ්බනේ මේක ඉදිරියට යන්න ඕනේ. ඒ මම නොකඩාම දිගින් දිගටම මේ නෙළුවා. ඔහොම ලියනකොට මට මතකයි ඒ කාලේ මම පත්‍රයක් තිබ්බා මේ ලිලි ජනපාල මහත්මයලා ලංකාදීප වල 89 කඳු ප්‍රශ්නයක් වුණා කාලේ 80 ඊට පස්සේ දවස පත්‍රය පටන් ගත්තානේ නමුත් ඒ දවස පත්‍රය පටන් ගන්න එහා කාලය තුල ඒ ධනපාල මහත්මයාගේ මම හිතන්නේ පුරාමෙත් තමයි ඒ පත්‍රෙදි දිවෙන්නේ කියලා ඔය අද ටැබ්ලට් කියන ප්‍රමාණය කුඩා පත්‍රයක් පත්‍රය දිවෙන්නේ කියලා අද දිවෙන්නේ නෙවෙයි නෑ නෑ අද දිවෙන පත්‍රය නෙමෙයි ඒක අර කුඩා ප්‍රමාණයේ ටැබ්ලට් පත්‍ර කියන ප්‍රමාණය පත්‍රයක් ඒ පත්‍රයේ මම ඊට පස්සේ ඔය දමතල මහත්තයා දවසට ගියාට පස්සේ ඒ පත්‍රය පවත්වාගෙන ගියේ කතුවර අවසන් ඉතින් මට මම හම්බුලා නෑ වෙනකන්වත් මා ආ විමල් කියන මහත්මයා තමයි ඉඳලා තියෙන්නේ. අන්න ඒ ඒකට යම් යම් මගේ රචනාවන් පළ වුණා. ඊට පස්සේ ලංකාදීප ප්‍රධාන පත්‍රයකම මේ කතා පළලා තියෙන්නේ ප්‍රථම වරට ඉන්දියා ලංකාදීප පත්‍රය තමයි. දැන් ඒ වෙනකොට ඔබ පාසල් ශිෂ්‍යයෙක් තාමත් නෑ නෑ මම දේශ පාඨශාලාවට පිටිගෙනලා පිට වෙලා හිටිය රස්සාවක් හොයමින් හිටියා අපේ කාලේම ඊට. ඒතකොට මේ ලංකාදීප පත්‍රය බලන එකත් මගේ ගෙවල් ළඟ හිටියා මගේ ඥාති සහෝදරෙක් අපි අර කියන්නේ මේ මාටින් අයියා කියලා. එයා මේක මේ සංසාගනේ මේ උද්දමාන්ත වැඩ කළ සම්කරු මහත්මිය. එයා දන්නවා මම මේ මෙයාට ලියන බව. ඉතින් මම දවසක් යාට කිව්වා මේ බලරමණේ අපි හැමදාම ලියනවා මේක කවදාකම් පළවෙන්නේ නැහැ නේ කියලා. ඉතින් ඒක දෙන්නකෝ මල්ලි කතුරු මහත්තුරු මම ටිකක් අඳුරනවා වැඩ කරන නිසා අඳුරනවා මම දීලා බලන්නම් කියලා. පස්සේ මම කතාවක් දුන්නාම එයා ගිහිල්ලා ඒකට ඉන්දියා ලංකාවේ ඉත කතුරු මල්ලිට කීර්ති කලවේ මහත්මයාට දීලා තිබුණා. මේ මහත්මයා මේක බොහොම දෙයි කියලා පළ කළා ප්‍රථමවරට ඒක තමයි මගේ මේ කතාව කරන ප්‍රථම අවස්ථාව ප්‍රමාණ පෙළේ පත්‍රයේ. දැන් අරන්වල මන්දිමිත්‍රේ මමින් ඔබේ කතාව ප්‍රධාන පෙළේ සතියන්ත පුවත්පතක පළවෙනි ඔබට මොනවද හිතුනේ කාලේ? ඔයත් සම්මිතේ විශාල ඒක වචන කැමිබරි සන්තෝෂයක් මේ ලැබුවා. අද පොත්පත් වලට වඩා මම හිතන්නේ ඒ සතුට ගෑනෙලට සතුටක් ඇති මේ නිර්මාණ පරිණාමය වල ගැන කතා කියනවා. ඒක ඉතින් පස්සේ මොකද උනේ? ඊට පස්සේ ඉතින් මම දිගටම පුවත්පත් සංගරාජියට යෙව්වා. ඊට පස්සේ යම් යම් පුවත්පත් සංගරාජියේ පළවෙනි පටන් ගත්තා. ඊට පස්සේ සිළුමිණේ වැනි පුවත්පත් වලත් පළ වුණා. ඒ වෙනුවට ඉතින් මේ සිළුමිණායකේ සේවකල විමල් සිරිපර මහත්තයා, සෝවිත් සේනායක මහත්තයා, මේ තොසියාමාන් මහත්මයලා වැනි අය හිටියා. දිනාර් ජාස් මහත්මයා හිටියා. ඉතින් ඒ අයත් පස්සේ ජනහඳුනගෙන මට හුඟක් සහයෝගය දෙන්න පටන් ගත්තා ඒ කාලේ. හරි. වෙලාවකම ඔබට පුවත්පත් කරාවේදීක් වෙන්න අවස්ථාවක් ලැබුණාද හිතුණාද හිතුනේ නැද්ද නෑ ඒත් වශයෙන්ම එක කාලයක් නම් පුවත්පත් කන්ට්‍රෝලක කුමනෝ රස්සාවක් කරගැනීමේ ආසාවක් තිබ්බා මේ අතරින්ම මට වගේ මුල්ම ඒක පොඩ්ඩක් යොත් කරන්න අපි මුල්ම ආසාව තිබ්බේ මේ කෙසේ හෝ සිනමා ශාලාවක රස්සාවක් කරගැනීම මුල්මේදී ඒ කියන්නේ කාලේ මට දෙවි ලෙස මේ චිත්‍රපට බැලීමේ පිස්සුවක් වගේ Ah. තිබ්බා. චිත්‍රපට මාධ්‍ය ගැන නම් අපි බය කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමටවත් රංගපෑමටවත් එහෙම එකක් නෙමෙයි. චිත්‍රපට නැරඹීමේ ආසාවක්. Ah. ඕකට මම උත්සාහයෙන් දනකොට ඉතින් මගේ පියා ටිකක් eh, අපි හරි බයයි කාටද ah. හරි නේද ස්කෝලේ යනවා කියලා ගියයි කියලා. ඊට පස්සේ මම පාසල් ගියා. ඊට පස්සේ දේශපාලන සහායක පත්‍ර විභාගේ සමත් වුණා. ඊට පස්සේ ඔය කාලේ වන විට අර 56 අතවන පොදුජන පෙරලියක් අත්වසින් මේකට සිද්ධ වුණා විශාල පෙරලියක්. ඒ අනුව ප්‍රථම වරට සිංහල මාධ්‍යම රජයේ ලිඛිත සේවා විභාගේ පැවැත්තුවා. ඉතින් රැකියාවන්ට ආනේ අදවන සූචනීය පසුබිමක් නෙමෙයි තිබ්බේ. ඉතින් විභාගයේ තිබ්බා විභාගයෙන් මම සමාජමත් වුණා. ඒ අනුව මටත් රජයේ ලිඛිතකරුවෙක් හැටියට පත් වීම ලැබුණා. ඒ ලිපිකර සේවයේදී ආරාධන කළත් මම ටිකටම ඉතින් පුවත්පත් ආදියට මුළු පත්තින් ලැබුණු කරාටද මම 1960 අප්‍රේල් පළවෙනිදා රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට තමයි මුලින්ම පත්වීම ලැබුණේ ඒක ලැබුණට දැන් අපි මේ සිංහල මාධ්‍යෙන් මුලින්ම ආපු පිරිස එතකොට මේවා මුගක් දෙනෙක් දන්නේ නැහැ අද කියනවා යම් යම් ජාතීන්ට මානසික වශයෙන් අසහන වෙනවා අර මේවා මේ කියලා කියන මේ තර්ක විතර්ක කරනවා ඒවට පිළිතුරු ඒ මම ඒ අයට ඒවා වළක්වන්න ඒක සංවිධාන තියෙනවා මේ දේවල් තියෙනවා නමුත් අපිට නම් කිසිම දෙයක් තිබෙන්නේ නැහැ ඒ කියන්නේ දැන් ප්‍රථම වරට ඒ ලිපිකර සේවය තුල පවා හිටපු අය දැන් ප්‍රථම වරට මේ ගම්වල අපි වැනි ගමේ පාසල් වල ඉගෙන ගත්තා ඒ අවස්ථාව තමයි ලිපිකර සේවයට ආවේ. ඉතින් ඒ කන්සෝල් තුල සම්පූර්ණ රැගෙන සිටියේ මේ ඉංග්‍රීසියෙන් විසක් මෙන්න මේක කරන්න බෑ කියන ඒ වගේම අපි දිහා යනත් පිළිසෙන අපි වෙන අයට මේ මේගොල්ලෝ මේසලන් ඉගෙන ගන්නකොටත් තමයි තමයි ලොකක් වෙන විදිහේ නිදාහරි තමයි වැඩි දා හැටි මොනවා හිතියා බහුතරයේ හිටියේ අර විදිහ ආකල්පයක් තියෙන අය තමයි. දැන් මට නම් මුලින්ම කන්ටෝරට ගියාම තුන් ගම අනම්මර මේක මුලින් ඉදිරියෙන් නැත්තම් වගේ තමයි මුල් මාසයක් විතර යනකම් මගේ හිතේ මේ රස්සාව නෙමෙයි ඉදිරිය අර තුන් නැත්තම් කියන දහස් තමයි මට ඇතුනේ. ඒක විතරක් නෙමෙයි ප්‍රධාන කාර්යවල තියාගත්තෙත් නෑ. අපි යනවා මම මාවද රජවර්ධ භාගයෙන්දී ප්‍රධාන කාර්යාලයෙන් උත් පස්සේ ලැබුණා. නමුත් ඉතන මාසයක් ගියාට පස්සේ රජවර්ධ භාගයේ පාලම් මන්ත්‍රී ප්‍රධාන කාර්යාලය රත්නාරාම තුමා ඇතුළත මාරු කළා. එතන මාස දෙකක්වත් ගියේ නැහැ ඊට පස්සේ ලිපිකරුවන්පත් නොකරන රන් ප්‍රාදේශීය පාරම් කාර්යාලයකට මමපත් කළා රත්නපුරේ පැවති. ඒ ඇත්ත වශයෙන්ම මට මේක පසු කාලීන ඉතාම ආශිර්වාදයක් වුණා. මම ජීවිතේ කටස්කාරය කියන නාටකාපෝවා ලියන්නට හේතු වුණේ ඒකට ලැබුණු අත්දැකීමයි. ඒ ඔහු දෙවෙනිට ලේඛකයෙක් වශයෙන් කිසියම් ප්‍රසාදයක් නමක් දිනාගෙන තිබුණාද? ඒක වශයෙන් පුවත්පත් වල වගේ මා විශේෂයෙන් ගෞරවයෙන් සඳහන් කරන්න ඕනේ මේ ගුවන්විදුලි රංග මණ්ඩල ගැන. මොකද මේ සුගත පාරසිල්ලා මහත්මයා තමයි ඒ කාලේ ගුවන්විදුලි රංග මණ්ඩල මේ නිෂ්පාදනය කරන වශයෙන් හිටියේ. ඉස්සර මගේ මේ ගුවන්විදුලි රංග මණ්ඩල ගැන අහනවා තමයි කිසි අයමක් තිබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒවා මට හිතෙන නාට්‍යවල මම අගෞරවයක් කරනවා නෙමෙයි. සාමාන්‍යයෙන් අහනවා මේ සුගත පාරසිල්ලා මහත්මයා පස්සේ ආවට පස්සේ යම් යම් කරන නිෂ්පාදන වලට සවන් දෙනකොට නිකන් මේ සම්පූර්ණ මේ අර ආපු මාර්ගයෙන් ඉඳට බැලලා අලුත් දෙයක් මෙතන කෙරෙන බව පැහැදිලිනවා ඒ ගුවන්විල් ළඟම ඉත ආසාවෙන් අහන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණා. ඉතින් මට ආසාවක් තියෙන විවාසයෙන් ලියනවා කියලා. ඒකත් ඉතින් මම ගුවන්විල් ළඟම ලියලිය එවනවා අද ඉතින් හැරෙන දෙපළම පොයන පිටපත දැන් නම් කරන්න මම නැහැ අපි වට ස්තුතියි නම් ප්‍රචාරය කරන්න සද්දේ නැහැ කියලා. ඔව් මුලින් දෙන්නේ නැහැ අපි ආපහු අරිනවා. එහෙනම් දැන් මගේ ඒක ප්‍රතිශක්තියක් මගේ කියන්නේ අනිස්ථායක වශයෙන් මම මොකට හරි අත ගැව්වොත් ඒක ආගෙන ඒක ප්‍රතිඵලයක් ලැබෙනකන් ගමන් කිරීමේ අධි ආසාවක් මගේ තියෙනවා. ඉතින් මේ ආපහුවට මමත් පසුබහින්නේ. මමත් ඒ වුණා පිටපත්. එනකොට එනකොට මේ අන්තිම දවසක එකපාරට සාමාන්‍ය රෝණියකත් සාමාන්‍ය ලිමේ කොලක නිල කිවුණා මේ වෙලාවක මාව ඇරිලා හමුවෙන්න ඔයා දිගටම ලියනවා අපි ආපහු යනවා ප්‍රචාර වෙන්නේ නැහැ. වෙලාවක පුළුවන් මාව ඇරිලා පොඩ්ඩක් හමුවෙන්න කියලා මම පස්සම දවසක් ඇවිල්ලා හම්බුණා. ඉතින් අතන මම අර ගුවන්විදුලියේ රංගමඩල ලිව්වේ මේ ශිල්පීය පක්ෂය පිළිබඳ ආශාවලින් තරම් අවබෝධයක් ඇති නෙමෙයිනේ. ඉතින් මේ සිගතපාසිල මාතක ලියනේවා යම් යම් හොඳ ලක්ෂණ තියෙනවා. නමුත් මේ ගුවන් විදුලිය ලියනකොට මෙන්න මෙවැනි කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා ඊපස්සේ වැඩිගත් ඉතින් කාරණා රාශියක් කියලා දුන්නා. දැන් ඊට පස්සේ මම ගුවන් විදුලිය මණ්ඩලයට ඔතන මහත් වෙන කාලෙත් ඒක තාත්තත් වෙන මහත් වෙන නැති සෑම කාලයක් ගාක් ගුවන් විදුලිය මණ්ඩලය ලියුවා. ඉතින් ඕකත් මම හිතන දුවත්පත් සංගරාදී වගේම ඕකත් මේ බලපෑවා මේ මගේ කිසියම් මම හිතන්නේ ඉතින් ලේඛකෙක් වශයෙන් මේකදීමක ජීවිතේ. එතකොට කෙටි කතා පොතක් හෝ නවකතා පොතක් මුලින්ම මුද්‍රණය කළේ කොහොමද? ඔව් ඒත් වශයෙන් ඒකත් පොතක් කියන්නේ 1965 තමයි මම පළවෙනි සිතනයි දන කියන මගේ ප්‍රථම කෙටි කතා සංග්‍රහය පළ කළේ. ඒ පොත පළ කරගන්නත් කිසිසේත්ම පහසු වුණේ නැහැ. බොහෝ විට හුඟක් අය එතකොට අද නම් මම හිතන්නේ කලින්ට වඩා කිසියම් පහසුකමක් තියෙනවා එකතුකින් බලනකොට ලේඛකයෙකුට පොතක් පතක් පළ කරගන්න විදමන අධිකාරිය. නමුත් දැන් ඒ කාලේ වෙන විටත් මේ ආධුනිකයෙකුට කියලා අත දෙන කිසිම ආයතනයක් තිබුණේ නැහැ. විශ්වාස කරන්නේ ඉතින් මම බොහෝ විට කෑම කාලේ විවේක කාලය තුල දවල් පැයම මගේ ගත වෙන්නේ අච්චු කන්තෝරුවක් අච්චු කන්තෝරුවක් ගන්න ප්‍රකාශන සමාගමක් ප්‍රකාශන සමාගමක් ගන්න මේ මල්ලියේ පොතක් ඉස්සරහන යන්නේක තමයි මම කලේ සමහර වෙලාවෙන් බාහිරින් යනවා කරන්නේ කියලා ආපහු දෙනවා සමහර අය ගිය හැටිම බෑ කියනවා ওই විදිහට දීර්ඝ කාලයක් තුළ මා මේ පොතක් බල කරගෙන ඉන්න ආසාවෙන් ක්‍රියා කළා. ඔව්. දීර්ඝ පෙරුම් පිටීමක් කළා. ඔව් ඒක තමයි මම කියන්නේ ඒක මගේ පොත් හොඳයි කියලා මුල් කාලේ ඉතින් කවුරුත් ආසාවෙන් මේවා කරන්නේ. මොකද ඒ කිසිම තැනකින් ඒවට කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. දැන් මම හිතන්නේ අද වුණත් කිසියම් ලේකෙකුට හැකියාවක් තිබුණොත් ආ උඹට හොඳ ප්‍රතිභාවක් තියෙනවා වරින් පුතේ උඹේ පොත බල කරගන්නම් කියලා සහාය නායකන අදක් තියෙනවා කියලා මම හිතන්නේ තම උත්සාහයෙන් තමයි කරගන්න ඕනේ. කොහොම හරි ඉතින් මෙහෙම මේ පොත බල කරගන්න කිසිම ධෛර්යයක් ලැබුණේ නැහැ. ඉතින් ඔයත් ඔය කාලේ සාමාන්‍ය වෙන්නේ. දැන් ප්‍රවීණ පුවත්පත් කලාවේදී කොහොමද තිලකරත්න කුරුමීට බණ්ඩාර මහත්මයා ඒ වගේම ඔය මහත්මයා සුන්දරරත්න මහත්මයා කියන ඒ කාලේ පස්සේ ශිෂ්‍යෙක් ඉතින් අපේ සම්මුති සම්මානයක් තිබ්බා. ඉතින් මේ එයා ඒගොල්ලෝ තමයි මේ පොත ගහන්න මට ඇතුළේ මුළු පොත ගහන්න සම්පූර්ණයෙන් උදව් කළේ. මම තමයි ජීදම් දැරි. නමුත් ඒක ඒක තමයි පිට පොත කරාලෙන් කරවාසි අරගෙන ගිහිල්ලා උන්ගේ පොත මුදනාලයක් පිළිල කරගෙන ඒ මාතෘ ගැන තමයි ඒ ප්‍රශ්නේ සුන්නාරත් මහත්මයා තමයි ශිෂ්‍යෙක් වශයෙන් සෝදිපත් කියන කාර්යභාර කළා උදව් කළේ. ඉතින් එයාලා මගේ පොතේ කරවාලි කපන්න වෙනදාමද ඉස්සරගෙන පවා ගියා මගේ දෙන විතරක් කරන්න උඩ. එන්න එහෙම කළා තමයි මුල් වරට 1965 කවුරුන් සින්සලක් ගන්න කියලා කෙටි කතා පොතක් මම මුද්‍රණය කළේ. එයින් පස්සේ ඔබ කෙටි කතා සංග්‍රහයන්, නවකතා, ළමා සාහිත්‍ය, යෞවන සාහිත්‍ය විවිධ විෂයන් කෙරෙහි පැතිරුණු පොත් සමූහයක් පාඨකයන් ඉදිරියට ගමනක් කරන්න පුළුවන්. ඔව් මේ අනිත ඉදිරිපත් මම විගතම ලිව්වා. ඒ අනුව මම දැන් මෙහෙම නවකතා 11ක් පළවෙලා තියෙනවා. කෙටි කතා සංග්‍රහ 9ක් පළවෙලා තිබෙනවා. යෞවන සාහිත්‍ය රුපී දෙකක් පළ කරලා කියනවා එක අමාරුවක් පළ කරලා කියනවා. ඔව්. මේ බොහෝ පටපත සඳහා සම්මාන තිබුණ ලැබුවව. ඔව්. මට කියන්න සම්මාන ගන්නට. මට කෙටි කතා වශයෙන් සුදු කොඩි කියන කෙටි කතා සංග්‍රහයටත් සුදු සහ පොයින්මිනික කියන කෙටි කතා සංග්‍රහයටත් රත්තරන් නිලුම්මල් කියන කෙටි කතා සංග්‍රහයටත් මාසයා එනිමනු කියන කෙටි කතා සංග්‍රහයටත් රාජ්‍ය සම්මාන හිමිලා තිබෙනවා. මිනිසරණ කියන නවකතාවටත් තුන්තිතරුවක් පායලා කියන යෝන් නවකතාවටත් රාජ්‍ය සම්මාන හිමිලා තිබෙනවා. විනිත් කියන මගේ නවකතාව කතාවට රාජ්‍ය සාහිත්‍ය සේවර විශිෂ්ට කෘතියක් සඳහා වන සහතිකයත් ඒ වර්ෂයේම ස්වාධීන සාහිත්‍ය ඉලක්ක මගින් ඒ වර්ෂය කලින් වන්න නව කතා වශයෙන් සම්මානයක් ඒකට හිමිලා තියෙනවා. දැන් ඔබට මේ වගේ දීර්ඝ චාරිත්‍රාවලින් සම්මාන ලැබුණා. එතකොට අර ආ ගමන් මගේ වෙහෙස ගැන හිතෙන්නේ මොකද්ද? අද සම්මානීය තත්ත්වයකටපත් වෙලා. ඒක තමයි මම සම්මානීය තත්ත්වයට මම දැන් ලැබුණා. අශාරි ලියනවා නිසා ඒකේ වෙහෙස ඇත්ත වශයෙන්ම නෑ අදන ආපහල් මාළියක ආස්වාදයක් වෙහෙසක් නෙමෙයි ඒක. දැන් මම කියන්නේ මගේ විශ්වාසයක් තමයි අපි යම් කිසි කලා මාධ්‍යයකට කවියකට වේවා නව කතාවකට වේවා කෙටි කතාවකට වේවා ඒ අපි යම් කිසි කලා මාධ්‍යයකට ආසනම් අපි ප්‍රථම කොට අවංකවම මේ මාධ්‍යයට ආදරය කරන්න ඕනේ. ඒ ආදරය ඇතිව තමන් ප්‍රසිද්ධිය හඹා හෝ සම්මාන හඹා හෝ යන්නේ නැතුව ඒවත් ලැබුණත් ගන්න කෙනෙම දෙයක්. එහෙම නෙමෙයි අර මාධ්‍යයට ආසාවෙන් ඒක නැතකට වීමකින් ක්‍රියා කරන්න ඕනේ. මූලික වශයෙන් දැඩි ලෙස සමන් තෘප්තියක් ආසාදයක් ලබන්නට පුළුවන් උන්ට. මේ සාකච්ඡාවට චිත්‍රපට කෙරේ දැඩි ඇල්මක් උනන්දුවක් ආසාවක් තියෙනවා කියලා. දැන් එදා පාසල් යන වියේ ගැටවර වියේ චිත්‍රපට බලන්නට පොරකෑ උනන්දුවෙන් එකතු කරු ගැටයක්. පසු කාලයක චිත්‍රපට ලෝකයට සම්බන්ධ වුණා. ඔබේ කතාවක් තෙරේ ඔස්සේ දිගහැරෙද්දී කොහොමද දෙතෙන් තාරේ තත්ත්වයට දක්වා? ඒත් විසින් මේක නෑ මගේ කතා දෙකක් ඉතුරුපද වෙන මේ වුණා තාත් කතා කීපකින් තමයි මාධ්‍යම ප්‍රකාශනය වුණා ඔය මල්ගනි සිමින් කියන නාටකා තමයි ප්‍රථමවට මේ වුණේ ඊට පස්සේ ස්ත්‍රී කියන කෙටි කතාව තමයි දෙවෙනි වර චිත්‍රපටයක් වශයෙන් නිෂ්පාදනය වුණේ ඒකත් ඇත්ත වශයෙන්ම කියනවා නම් මම මේ මගේ බලපෑමක් මත ඉතිරිවල නෙමෙයි ඒ අධ්‍යක්ෂකවරු ඒ කියවලා ඒ පොත් හොඳේ කියලා සාකච්ඡා කරලා ලබා ගැනීමක් තුලින් තමයි ඒක සිද්ධ වෙන්නේ අර මුල් කාලේ තියෙන සිනමා අර මේ අර මම කියන්නේ අර ලම්බ ගැටවර වයිස් වගේ තියෙන විවිධ ගැටි ක්‍රමයෙන් සමහර වෙන්න මම හිතන්නේ මගේ වෙනස් ක්ෂේත්‍රයකට මෙයා වුණාලු තියෙන්නේ ඒ නිසා ඒ ක්‍රමයේ යටපත් වෙනවා කියලා මම හිතන්නේ නෑ ඔබේ මල්දිනේ සිනියුම් නවකතාව ඇසුරෙන් නිර්මිත චිත්‍රපටයේ ජාත්‍යන්තර සම්මාන ලැබුවා මතකද ඔව් ලැබුණා ලෝකේ හොඳම නිලියට එම සම්මාන ලැබුණේ ඔව් මල්දිනේ සිනියුම් චිත්‍රපටයේ නිරූපිත චරිතයක් සඳහා මේ චරිත කොයි ආකාරයෙන් නිරූපණය කළේ නවකතාවේ අත් වශයෙන් මගේ නවකතාවේ ප්‍රධාන චරිතය උනේ මල්දිනිය සිමියන් කියන පුද්ගලයා තමයි ප්‍රධාන චරිතය උනේ. අනික්වා ඒ මල්දිනිය සිමියන් නැමැති ප්‍රධාන චරිතය වඩාත් ප්‍රබලව නිරූපණය කිරීමට උපයෝගී කරගත්තා වූ ආලෝක ධාරාවන් වශයෙන් තමයි මම පාවිච්චි කළේ. දැන් නවකතාවක් සිනමාවට තෝරගත්තාම මොකද අපි බලනකොට පැහැදිලි කාරණා කීපකින් මේ චිත්‍රපටයට ගැටෙනවා කියලා මට අපිට කියන්න පුළුවන්. ඒකක් තමයි සමාජතාවක් වශයෙන් ඒ නවකතාවක් ගත්තෝ කෙටි කතාවක් ගත්තොත් ඒ නවකතාව හෝ කෙටි කතා අනුවම චිත්‍රපටයක් කිරීම පළමුවෙන් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඒ ඒක දැන් සිනමා කෘතියක් වහම අත්ත වශයෙන්ම නවකතාකරුවාගේ පිටිකතාකරුවාගේ කාර්යයක් නෙමෙයි. ඒක තනිකර අධ්‍යක්ෂකවරයාගේ වෙනත් ප්‍රතිනිර්මාණයක්. ඒකෙන්දී අර විදිහට පොතට එකවම කෙරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ අධ්‍යක්ෂකවරයාගේ අභිමතය පරිදි ඔහුට සිද්ධාත චරිතයක් වඩාත් වර්ධනය කරලා ඒ විදිහට චිත්‍රපටයක් කරන්නටත් පුළුවන්. ඉතින් හුදෙක් එහෙමත් නැතුව දැන් <laughs> සමහර දෙනාට විතර බඩ ආදී බලනවා ඒ නවකතාවේ හෝ අයිති මේ කෙටි කතාවේ නම විතරක් අරගෙන Tamanට වෙනත් ඉදිරි කතාවකුත් මේ ගොඩනගෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට දැන් මෙතන ප්‍රධාන වශයෙන් මේ අධ්‍යක්ෂවරයා මල්දිනි සිමෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ප්‍රධාන වශයෙන් මම කියන හැටියට ඒ සිමෙන්ගේ චරිතයට වඩා එයාගේ හිත ඇදබඳ ගත්තේ එයාගේ ජීනියවන සෝමතිගේ චරිතයයි. ඉතින් ඒ නිසා ඒ චරිතය තමයි වඩා ප්‍රබල විදියට මම හිතන්නේ චිත්‍රපටය ගොඩ නගන්න උත්සාහ කරලා තියෙන්නේ. එතකොට මේ නවකතාවෙන් කියන දෙයට වඩා වෙනස් දෙයක්ද චිත්‍රපටයෙන් මතුව? ඒකලා තියෙන මම හිතන්නේ විවිධ කාලීනෝ මේ ප්‍රශ්න තියෙනවා නවකතා කරුවෝ චිත්‍රපට අධ්‍යක්ෂවරු අතරදී මම මේ මේ මට මට මට අතර ගැටුම් තියෙනවා. ඉතින් එනි බලනවා දැන් මල්ඩිනි සිමියොන් පෙරෙන් පළවූ දේ හරියට මතකින් කියනවාද කියන එක මම නම් ඒක සැක සහිතයි. එතින්දි ලේඛකයාට අසාධාරණයක් වෙනවා කියලා ද හිතන්නේ ඔබ අසාධාරණයක් නෙවෙයිද? නෑ මම හිතන්නේ කිසිසේත් නෑ. අසාධාරණයක් වෙන එක මම දුක්ගෙන විලක් මට අඳුනාවක් හෝ දෝමනස්සක් හෝ මට නෑ. මොකද කෘතියක් දෙන්නේ අපි වෙනත් අධ්‍යක්ෂවරයෙකුට. මෙතන සිද්ධ වෙන්නේ යාළු නිර්මාණයක් නේ. නිර්මාණකරුවන් දෙදෙනෙකුගේ නිර්මාණ දෙකක්. දෙකක්. ඒක සම්පූර්ණ යාළු නිදහස තියෙනවා. මේක විතුකමක් තිබුණා. නමුත් මේකට මේ කෘත්‍ය හානි නොවන ආකාරයෙන් කිරීමට අධ්‍යක්ෂකවරයා වගේ බලගන්නේ මෙයාගේ යුතුයකමක් වශයෙන් කියලා පුළුවන්. නමුත් දැන් මෙතන වැඩගත් වෙන්නේ මට කියන්නට නවකතාව අනුව චිත්‍රපටය කළාද නවකතාවෙන් ධර්මයක් පමණක් කරගෙන කළාද කියන එක නෙමෙයි. සමස්තයක් වශයෙන් ගත්තොත් යම්කිසි මේ ප්‍රබන්ධයක් හෝ ඒ කෘත්‍යයක් පාදක කරගෙන කරන නිෂ්පාදනය වන්නාව චිත්‍රපටියේ සාර්ථක චිත්‍රපටයක් කියලා තියෙනවා කියන එකයි වැදගත් වන්නේ. මම හිතන හැටියට මේ අපේ පොත රැකුණාද නැද්ද කියන එක නෙමෙයි මගේ නම් විශ්වාස. සාර්ථක චිත්‍රපටයක් කියලා තියෙනවා කියන එකයි වැදගත්. දැන් මම අර ඔබට මා කලින් සාකච්ඡාදී කිව්වා මම 1965 මුලින්ම කෙලිවට පොතක් පළ කරගත්තේ කියලා. මොකද ඊට පස්සේ අතෝරෙන් මට 1982 වෙනකම්ම පොතක් පළ කරගන්න බැරි වුණා. නමුත් ඊට පස්සේ මට පොතක් පවා පළ කරගන්න පුළුවන් වුණේ ඊළඟට මගේ විවාහත් වුණාට පස්සේ තමයි හැකි වුණේ. තම කියා බොහොම දුක්ඛ කරදර මැද මෙතෙන්ට ආවේ කියලා. දැන් අපි දන්නවා අපි ආධුනික ලේඛකයෙකව කොහොමද අද පොතපත පළ කරගැනීමේ ආශාවෙන් උනන්දුවෙන් සිටිනවා. ඒකට නම් ප්‍රවීණෙක් විදිහට අධ්‍යක්ෂින් බහුල වියතෙක් විදිහට ඔබට කියන්න තියෙන මොනවාද? මට කියන්නේ එකම දෙයයි මම දන්නේ අද වුණත් කොච්චර හැකියාව තිබුණත් ඒ අයට අතහිස් දෙන කෙනෙක් එහෙම ඉන්නවද කෙනෙක් කලාතුරකින් නැතිනවා බොහොම සැක සහිතයි. ඉතින් එකම දේ පස්සේ නොබසින වීර්යයෙන් යුතුව අර මා කලින් කිව්වා වගේ අර තමන්ගේ මාධ්‍යයට අවංකව මාධ්‍යයක් ඇතුළු ඉදිරියට නොසලී ගමන් කිරීමෙන් තමයි කවදාද සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අද මේ අඩහොරාවේ මා සමග ඔබේ නිවහන්ට පොඩු සුවිශේෂ පුරවැසියා ශ්‍රී ලංකාවේ සුප්‍රකට ලේඛකෙක් වන ඇරව්වල නන්දික මහතා. 1998 වසරේ සැප්තැම්බර් මාසේ 10 වන දින පටිගත කරන ලද ලේඛක ඇරවිල නන්දිමිත්‍රයන්ගේ කෙටි කතා සහ ලේඛනයට පිවිසීම පිළිබඳව සැකසුණු පුරවැසියෙකු සමග වැඩසටහන අද ලටගේ දවසින් ඔබ ශ්‍රවණයට ගෙන ආවේ. යටගේ දවස